වහන්සලා යෝජනාවක් සම්මත කෙරුවා මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති අපේක්ෂයා කිරීම පිළිබඳව. මීට පෙර මේ රටේ කිසිම නායකයෙක් කිසිම ආණ්ඩුවක ජනාධිපතිවරයෙක් මේ 78 ව්‍යවස්ථාවේ ඉඳලා ජනාධිපති වෙච්ච දවසේ ඉඳලා මහමැතිවරණයට කලින් අගමැති අපේක්ෂකෙක් නම් කෙරුවේ නැහැ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුවත් හොයලා බලන්න. පහුගිය 2010 මැතිවරණය ගත්තාම 2010 මැතිවරණේ මහින්ද රාජපක්ෂ මහත්මයාට තිබුණ අගමැති අපේක්ෂකයා නම් කරන්න මහමැතිවරණයට කලින් තමුන්වන්සලා දොවේ කියන විදිහ. ඇයි අගමැති අපේක්ෂකවරු මීට පෙර නායකයෝ පත් කරේ නැත්තේ මහමැතිවරණයට කලින්. ඒකට ප්‍රධානම හේතුව තමයි තමුන්නාන්සලා මේ ළඟ ඉඳන් සාකච්ඡා කරන දේට වඩා තමුන්නාන්සලා දුර බලනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා නෙවෙයි, නිමල් සිරිපාල සිල්ල මහත්මයා. නැත්නම් මෙතන ඉන්න වෙන කෙනෙක්ද පක්ෂයේ ජේෂ්ඨයෙක්ද කලින් නම් කෙරුවොත් ඒ අමතක කරන්න එපා. ඒ පුජ්‍යලයා එල්ල කරගෙන අනික් අය කරන සැලසුම්. ඔව් පැහැදිලිව තේරුම් ගන්න.